සහ මේ පින්වත් හැම දිනාම දිනු කොට වඩාගෙන තිබෙන්නා වූ දානමය ශීලමය භාවනාමය කුසල ධර්මයන්ගේ සීල සමාධි ප්‍රඥා ධර්මයන්ගේ ආනුභාව බලෙන් අද දවසට අපි මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නා වූ ධර්ම කරුණු ටික ඊ타මත්ම හොඳින් අවබෝධ කරගන්නට තේරුම් ගන්නට හැම දිනාටම සිහිය නුවණ යෝනිසෝ මනසිකාරයේ අවදි වේවා සියලු දෙනාගේම සිත්වලට මාර්ගපාක්ෂික ධර්ම බලවේග ඇතුළු නොවේවා ඒ වගේම ආධ්‍යාත්මය ඇතුළතින් හෝ වේවා පිටතින් හෝ වේවා කරදරයක් ඇති නොවි චිත්ත ඒකාග්‍රතාවෙන් යුක්තව ධර්ම මානසිකාරයෙන් යුක්තව මේ ධර්ම කාණ්ඩේ තේරුම් අරගෙන හැම දිනාටම නිවැරදිව සැනසෙන්නට ලැබේවා නිර්වාණ ධාතුව සූසේම අවබෝධ වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. එසේ ආශිර්වාද කරමින් අද මම ධර්ම කරුණු ටිකක් මේ පින්වත්තුන්ට මතක් කරනවා. අපි මේ ප ဋ ාණය තමයි පෞගේ කාලේ කතා කරගෙන ආවේ. මගේ මතකයේ හැටියට අපි නවත්තපු තැනක් තිබුණා ප ဋ ාණ දේශනාවේ. ඒ තමයි අපි නිස්සය කියන පත්‍යයේ මේ වීතිවාර පිළිබඳව මතක් කළා නිස්සය පත්‍ය තැන අපි නැවැත්තුවා. අද මේ මේ පින්වතුන්ට මම මේ වීතිවාරයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙන ඊළඟ ප්‍රත්‍ය ධර්මයේ පිළිබඳව මේ වීතිවාර ඒ කියන්නේ ඒ ප්‍රත්‍ය විභාගයේ වීති දෙබඳව කීමයි අර චිත්ත වීති කීමයි කියන එක විදි දෙකක් දෙකේම තියෙන්නේ වීති කියන වචන දෙකයි හැබැයි වීති කියන වචනය පාවිච්චි කළාට ඒ වීති කියන වචන දෙකෙන් කියා දෙන කාරණා දෙක දෙකක්. අරමුණක් ඔස්සේ අරමුණකට බැහැගෙන අරමුණකට සම්බන්ධ වෙලා චිත්තේලියක් ගලාගෙන යන එකටක් කියනවා චිත්ත වේති කියලා. චිත්තේලියක්. ඉතින් අපි ඒ කාරණේ දැනගත්ත. ඒක තමයි භවංග, භවංග උපච්ඡේද, භවංග චලන උපච්ඡේද, පංචද්වාරා වචන ආදි වශයෙන් ওই චිත්තේලිය චිත්තක්ෂණ 17ක් කියලා. ඉතින් කරුණ අරගෙන ওই විදිහට අපි කියලා දුන්නා. අපි ඉගෙන ගත්තා. මෙතන කියවෙන්නේ හැබැයි ඒ විදිහේ එකක් නෙවෙයි. මේකේ කියන්නේ ඒ විදිහක් නෙවෙයි. මේකේ තිබෙන්නේ ප්‍රත්‍ය ධර්මයන් යනකොට ඒ ප්‍රත්‍ය ධර්මයන් මේ ක්‍රියාත්මක වෙන විදිය ගැන පිළිගස්සලා කියලා දෙන්නේ කොහොමද කියලා. ඒකයි අපි මෙතනදී දැනගන්න ඕන වෙන්නේ. ඉතින් මේ කාරණේ තේරුම් ගන්නට අද කියලා දෙන ධර්ම කාරණේ තේරුම් ගන්නට අපි මේ නිස්සරය කියන එකයි උපනිස්සරය කියන එකයි දෙකෙත් අදහස දැනගෙන ඉන්නේ හොඳයි නිස්සරය කියලා කියන්නේ යමක් යම්කිසි දෙයක් හටගන්නට, පවතිනට, පිහිටන්ට, වැඩෙන්න උදව් වෙන තැන උදව් වෙන කාරණේ කියන එකේ නිස්සය කියලා කියන්නේ. හැබැයි උපනිස්සරය කියන එකේ තිබෙනවා ටිකක් වෙන හයිය ගතියක්. උපනිස්සරය කියලා කියන්නේ යම්කිසි ධර්මයක් කුසලයක් අපි හිතමු උදාහරණයකට අරගෙන ඒ කුසලය සිද්ධ වෙන්න බලවත්ම කාරණේ කියන එක තමයි උපනිශ්‍රේ කියලා කියන්නේ. කුසලයේ කියන්නේ මොකක්ද? කුසලයේ කියලා කියන්නේ අර අපි කතා කළානේ කාමාවචර භූමියේ කුසල් සිත් 8ක් තියෙනවායි කියලා. කුසල් සිත් 8ක් රූපාවචර භූමියේ කුසල් සිත් 5ක් අරූපාවචර භූමියේ කුසල් සිත් 4ක් ඔය ආදි වශයෙන් ඕවට තමයි කුසල ධර්ම කියලා කියන්නේ. ඒ වගේ ASCII තිබෙන චෛතසික ධර්මයක් එක්ක මොකක් හරි කුසල ආරම්මණයක් අල්ලගෙන පවතින මතුවෙන ධර්ම වලට කියන කුසල ධර්ම කියලා. හැබැයි මේ කුසල ධර්මයක් නිකම්මේ නැහැ. නිකන් හිතපු ගමන් කුසලයක් වෙන. එහෙම වෙන්නේ ඒ කුසලය කියන ඒ කුසල ධර්ම අප අපේ හිත ඇතුළේ ඇතිවෙන්න, මතුවෙන්න, පැලවෙන්න, හැදෙන්න, දියුණුවෙන්න. තව හේතු වෙන කාරණා අවශ්‍යයි. ඒවට කියන ප්‍රත්‍ය ප්‍රත්‍යය කාරණා අවශ්‍යයි. ඒ ප්‍රත්‍ය කාරණේ ඒ ප්‍රත්‍ය වෙන කරුණ තමයි මෙතන මේ උපනිශ්‍රය උපනිශ්‍රය වෙනවා කියලා කියන්නේ. හැබැයි උපනිශ්‍රය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඔය උපනිශ්‍රය කියලා බලවත්ම ශක්තිමත්ම උපකාරක ධර්මය කියලා ගත්තත් කමක් නැහැ. බලවත්ම ශක්තිමත්ම උපකාරක ධර්මය. මොකටද කුසලයක් සිද්ධ වෙන්නේ. ඕක හැබැයි මතක ඇති අපි කතා කළා ඔය උපනිශ්‍රේ පත්‍ය හඳුන්වා දෙන අවස්ථාවකදී මේක කලින් ඔය උපනිශ්‍රේ පත්‍ය මේ කුසලයක් සිද්ධ වෙන්න තියෙන්න මේ හැදෙනවා මේ කරුණු තුනක් කරුණු තුනක් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ එකක් තමයි කුසලයක් හැදෙන්න, වැඩෙන්න, පිහිටන්ට මතුවෙන්න අරමුණක්. ඒක බලවත් අරමුණක් වෙන්න ඕනේ. එතකොට තමයි උපනිශ්‍රේපක්ති වෙන්නේ. ඒකට කියනවා අරමුණක් හැටියට බලවත් උපනිශ්‍රේ වෙනවා. බලවත් ආරමුණක් වෙනවා කියන්නේ. අනිත් එක තමයි අනන්තර උපනිශ්‍රේ කියලා කියනවා. ඉස්සර වෙලා පහළ වෙච්ච හිතක එක්කම ඒකේ හයියෙන් ඒකේ බලෙන් ඊළඟට හැදෙනවා සිතක්. ඒ ඒ කුසලයේ හැදෙන්න ඒක බලවත් උපකාරයක් වෙනවා. අනිත් එක තමයි ප්‍රകൃතියෙන්ම තමන්ගේ හිතේ තිබෙනා වූ ධර්ම, චෛතසික ධර්ම ඉදිරිපත්ලා ඒක මේ කුසල ධර්ම ඇති වෙන්න හේතු වෙනවා. ওই විදිහට ආරම්මන උපනිශ්‍රය අනන්තර උපනිශ්‍රය ප්‍රකෘති උපනිශ්‍රය කියලා උපනිශ්‍රය ධර්ම තුනක් මේ ප්‍රත්‍ය විභාගය කියලා දෙනවා. අද ওই ටික මම ඉතින් ඉස්සලා කියලා දුන්නානේ. අද මම මේ පින්වතුන්ට ඒකේ නීති වාරයක් කියලා දෙනවා. හැබැයි මම දන්නවා මට මේ පින්වතුන් මේ අහගෙන ඉන්න ස්වභාවයෙන් මට තේරෙනවා මේ කරුණු තුනම කියන්න ගියොත් පිරිසට පටලැවෙයි කියලා. ඒ කියන්නේ ආරම්මන උපනිශ්‍රය අනන්තර උපනිශ්‍රය ප්‍රකෘති උපනිශ්‍රය කියලා ඔය තුනම කියන්න ගියොත් එකට දාලා පිරිසට හසු කරගන්න බැරි වෙයි කියලා හිතනවා. ඒක නිසා මම මේ පින්වතුන්ට මේක තුන්ගන්ට පහසු වෙන විදිහට ආරම්මණයේ උපනිශ්‍රේ කියන කාරණය විතරක් අරගෙන කියලා දෙනවා. අපි බලමු. වීතිය කියන්නේ එහෙමයි. කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිස්සේ පච්චයෙන් පච්චය. ඒ කියන්නේ කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට පහළ වෙන්න උපනිස්සේ පච්චයෙන් පච්චය ආරම්මන උපනිස්සය. ආරම්මන උපනිස්සල ප්‍රත්‍යයෙන් පත්‍ය වෙනවා. අපි දැන් ඕක ඉදිරිපත් කරගෙන බලමු. අපේ මේ පින්වත්තුන්ට අපි කාටත් මේ මේක සරලව තේරුම් ගන්නට ඒකේ විග්‍රහය මෙන්න මේ විදිහට දක්වනවා. හොඳට බලාගන්න. අරමුණක් කොහොමද? කුසල අරමුණක් කොහොමද? කුසලයක් පහළ වෙන්න බලවත් කාර්යයක් වෙන්නේ කියලා. දානං දත්වා සීලං සමාදෙයිත්වා උපෝසත කම්මං කත්වා. තං ගරුම් කත්වා පච්චවේක්කති. හරියේ ලස්සනයි. ඉතාම පැහැදිලි විස්තරයක් මේකේ තියෙනවා. බලන්න දානං නත්වා. දානෙමේ පින්කමක් කළ දානයක් දී. සීලං සමාදීත්වා. සීලය සමාදන් වේ. බලන්න මේ හොඳට දානයක් දෙනවා දෙනවා කියලා කියන්නේ අතින් නෙවෙයි. දානයක් දෙන්නේ හිතේ. දාණය දෙන වෙලාවේ හිතේ පහළ වෙන්නා වූ ඒ ඒවට කියනවා ඒ සිතේ පහළ වෙන සිතට ධර්මයන්ට කියනවා කුසල ධර්ම කියලා. ඔන්න ඔකයි දානන්දත්. එතකොට ඉස්සෙල්ලා දාන දෙනකොට කුසල ධර්ම පහළ වුණා. සීලං සමාධිත්වා සීලයක් සමාදන් වුණා පංච සීලේ හරි ආජීවශ්‍රමක සීලේ හරි නිත්‍ය සීලයක්. ඒ සමාදන් වෙනකොට ඒ සමාදාන වෙන වෙලාවේ රකින්න වෙලාවේ පහළ වෙන කුසල සිත මේ අරමුණු කරන්නේ. උපෝසත කම්මං කත්වා. පොහොය දවසට පොහොය දවසට පෙහෙවත් සමාදන් වේ. ඒ කියන්නේ පොහොය දවසට පෙහෙවත් සමාදන් වෙනකොට උපෝසතේ කරනකොට එතනදී පහළ වෙනවා කුසල ධර්ම. එතනදී පහළ වෙනවා කුසල ධර්ම. දැන් එතකොට අවස්ථා තුනකදී දානයක් දෙන වෙලාවක කුසල් සිත් පහළ වුණා. දාන දීලා ඉවරයි. කුසල් සිත් පහළ වෙලා ඉවරයි. සීලයක් සමාදන් වුණා. සමාදන් වෙන වෙලාවේ කුසල් සිත් පහළ වුණා ඉවරයි. උපෝසත කර්මයක් කරා පොහොය හතසිල් හරි දහසිල් හරි සමාදන් වුණා. දැන් ඒකත් ඉවරයි. ඊට පස්සේ ඔය වැඩ ටික ඔය කරපු වැඩ ටිකේ කුසල්සිත පහළ වෙනවා. පස්සේ වෙලාවකට එනකොට මේ කරපු ටික ඔක්කොම අපිට දැනෙන අතීත වශයෙන්. මේ ඔක්කොම අතීතයට ගිහින්. හැබැයි දැන් ඉඳගෙන තමන්ගේ හිතින් කරපු දාණය තමන්ගේ හිතින් කරපු වඩපු සීලය තමන්ගේ හිතින් ඒ කරපු වඩපු උපෝසත කර්මෙ මෙනෙහි කරනවා පච්චවෙක්ඛති ගරුංකත්වා පච්චවෙක්ඛති හරියට ලොකු කරලා ගරු කරලා දැන් අරමුණු කරනවා පස්සේ අරමුණු කරනවා දැන් එතකොට අපිට පහළ වෙනවා අර පරණ පින පරණ පින්සිත පරණ කුසල්සිත අරමුණු කරමින් දැන් පහළ වෙනවා කුසල්සිතක් දැන් පහළ වෙනවා මහා බලවත් කුසල්සිතක් මේ වර්තමානයේ මේ දැන් පහළ වෙන මතුවෙන හැදෙන ඒ කුසල් සිත පහළ වෙන්න අර ඉස්සර වෙලා කරපු දාණය දානහිත සීලහිත ඒක අරමුණු වෙනවා එතකොට ඒක තමයි මේ දැන් පහළ වෙන හිතට බලවත් උපකාරක ධර්ම ප්‍රත්‍යය ඒක තමයි උපනිශ්‍රේ පත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉස්සර වෙලා කරපු එක තමයි බලවත්ම උපකාරක ධර්මය. බලවත්ම උපනිශ්‍රේ පත්‍ය. ඒකෙ එල්ලලා තමයි මෙතන පහළ වෙන්නේ කුසල ධර්ම. ඔන්න බලන්න අපිට මේ ආරම්මන උපනිශ්‍රය කියන එක තේරුම් ගන්නට පහසු වෙන විදිය. තවත් එකක් බලමු. දැන් මිනිස්සෙක් හැටියට ඉන්නකොට ඔය දන් දෙන එකයි සීල් රකින්න එකයි උපෝසත කර්ම කරන එක විතරක් නෙවෙයි කරන්නේ. තව තියෙනවනේ හොඳ වැඩ. ඒ කියන්නේ ඔය මිනිස්සෙකුට උදව්වක් කරන එක උපකාරයක්. ඔය මිනිස්සෙක් අසනීපලා යනකොට නාවන එක. උදේට මේ පහනක් දැල්වා හඳුන් කූරක් පත්තු කරලා බුද්ධ වන්දනා කරන එක ඒ වගේම ඔය තියෙනවනේ තව කරන හොඳ වැඩ බන අහන එක බන කියන එක ඉතින් මේ දානන්දත්වා ශීලං සමාධිත්වා උපෝසත කම්මං කත්වා කියලා කිව්වන් පස්සේ ඔය ටික උත්තරේ මතුවෙන්නේ නෑ තව තියෙනවා අපි කරපු හොඳ වැඩ අතුපතු ගෑන් ඊළඟට ඔය කිව් විදිහට මේ ඒ කෙනෙකුට අපුපස්ථානකේ ඔය වගේ දේවල් කියන පුබ්බේ සුචින්නානි ඉස්සර වෙලා කරපු ඔය වගේ වැඩ තියෙන අපි හිතමු ගමනක් යනවා ගමනක් යනකොට මට එයාපෝට් එකේ හරි පාරදී හරි මේ සතෙක් හම්බ වෙනවා මේක කියන්නේ කෙනෙක් හම්බ වෙනවා හම්බ වුණාන් පස්සේ යාට මොකක් හරි මං ඉතින් උදව්වක් කරනවා බෑග් එකක් ගන්න හරි දා ගන්න හරි කෙනෙකුට බස් එකෙන් බහින්න හරි නගින්න හරි උදව් කරන ඕවා හොඳ වැඩ. පුබ්බේ සුචින්නාන්. ඉතින් පෙර කළා වූ ඔය හොඳ දේවල් ඒවා ගරු කරලා මෙනෙහි කරනවා. ගරුම් කත්වා පච්චවෙක්කති. හරියට ලොකු කරලා තමන්ගේ හිතට ඒවා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට පං තමන් පළමුවෙන් කරපු දේවල් හොඳට දැන් මෙනෙහි කරනකොට දැන් මෙත මේ වෙලාවේ කුසාසිත 15 වෙනිට අරමුණු වෙන්නේ ආන්නර පරණ කරපු කුසල් සිතයි. ඒක නිසා මේක ඇවිල්ලා ආරම්මන උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රතිවීමක්. ඊළඟට තව එකක් තියෙනවා. ස්වාමින් වහන්සේලා යෝගී පිරිසත් භාවනා කරනවා. සමත භාවනා කරනවා විපස්සනා භාවනා වඩනවා. එතකොට සමත භාවනා කරනකොට හිත එකතෙන් වෙනවා විපස්සනාවේදී ප්‍රඥාව වැඩිනවා කොහොම හරි මේ භාවනා කරනවනේ මේ එන්ති සමත භාවනාවල හැදෙනවා බලවත් චිත්ත ඒකාග්‍රතාවයන්. ඒ කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වශයෙන් මේ හිතේ ඒකාග්‍රතාවයන් හිතේ එකතෙන් වීම හැදෙන. සමාධිගත භාවය හැදෙනවා. ඒ සමාධිගත භාවය එහෙම හතරක් කියලා තියෙන්නේ ඒ හතරේ තිබෙන්නා වූ සමාධි අංග ධාන අංග සහ ධානවල ඒ සමාධි ගතිවල තියෙන බලවත්කම එකින් එක වෙනස්. අංගත් වෙනස් බලවත්කමත් වෙනස්. කොහොම හරි ධානයකට සමවැදිලා ඒ ධානයෙන් එළියට ඇවිල්ලා ඒ එළියට ආපු කෙනාට ධානය හරියට මතකයි. ධානයේ ඇතුලේ සිවිච්ච ස්වභාවය හරියට හිතට කැරිලා කෙටිලා නිකම් ප්‍රින්ට් කරලා පවතිනවා. එහෙම ස්වභාවයක් ඔක තියෙනවා. එවැනි කෙනා ඥානා වුට්ඨහිත්වා ඥානං ගරුම් කත්වා පච්ච වෙක්කති. ධානයක් ඇතුළට ගිහිල්ලා ධානයක හිත හසුරුවලා ධානයේ ඉඳලා ධානයෙන් හිත බස්සන සාමාන්‍ය තත්ත්වයට. සාමාන්‍ය තත්ත්වයටපත් පත් වෙලා ඊට පස්සේ හරි ඉස්සර වෙලා තමන්ගේ හිත ගිය ධානයේ පැත්තට හිත හරවලා මතක් කරනවා. ඒකට කියන ප්‍රතිවේක ප්‍රතිවේකති. ඒ මතක් කරන්නේ හරියටයක් හොඳට ලොකුවට මේක හරි හොඳ දෙයක් මේක හරි වටින දෙයක් ගරුම් කත්තා පච්චවේකති ගරු කරලා මෙනෙහි කරනවා ප්‍රතිවේක්ෂා කරනවා ඒ ප්‍රතිවේක්ෂා කරනකොට පරණ ධානය මෙනෙහි කරනකොට දැන් තමන්ගේ හිතේ මහා බලවත් කුසල් සිත් පහළ වෙනවා. මේ කුසල් සිත් එකට අර ධාන ආරම්භණය තමයි බලවත් උපනිශ්‍රේ පත්‍යයෙන් ආරම්මන පත්‍යයේ පත්‍ය වෙන්නේ. අනේක. ඔය ධාන වඩන එක. තව එකක් තියෙනවා. දැන් මේ අපි හිතමු සෝවාන් වෙනවා කියන එක. සෝවාන් වෙන වෙලාවේ එයා සෝවාන් තත්ත්වයටපත් වෙලා ආපු මාර්ගය හිතනවා. එතකොට එයාට මතක් වෙනවා ගෝත්‍ර භූ කියනා වූ චිත්තය නිවරණට හැරිච්ච තැන. නිවන පැත්තට ප්‍රත්‍යජන භාවයේ නිවන පැත්තට හැරිච්ච තැන මතක් වෙනවා. ඒ මතක් වෙනකොට ඒ සෝවන් ආර්යයන් වහන්සේට කුසාසෙත් පහළ වෙනවා අර ගෝත්‍ර වූ හිත නිසා. ගෝත්‍ර වූ හිත අරමුණු කරගෙන. ඒක නිසා කියනවා සෙක්ඛා ගෝත්‍ර වූ වරුන් කත්වා පච්චවික්කති කියලා. ඔය ඔය වෙලා මේ සෝවාන් වෙච්ච එකනා සම්බන්ධයෙන්. හැබැයි සකදාගාමි අනාගාමි කියන්නා වූ දෙදෙනා වහන්සේ වෝදාන හිත ඒ කියන්නේ ඒ වගේ ගෝත්‍ර බුහිතට සමාන වෝදාන හිතක්. මේ අරමුණු කරනවා ඒ අරමුණු කරනකොට කුසාසිත පහළ වෙනවා. හැබැයි ඒ කුසාසිත වලට අර අරමුණු වෙන්නේ අර බෝධාන චිත්තයයි. ඒ වගේම තමයි සෙක්කෝ මග්ගා වුත්ත හිතුවා මග්ගං ගරුම් කත්වා පච්චවේකති. සයික්ෂන් වහන්සේලා සෛක්ෂයන් වහන්සේලා මෙනෙහි කරනව මාර්ගයෙන් නැගී හිට මාර්ගයේ ගරුකොට ගරුකොට ප්‍රතිවේක්ෂා කරනවා. දැන් ওই ටික කියාගෙන යනකොට ප්‍රත්‍යඥ භාවයේ ඉඳලා ප්‍රත්‍යඥ භාවයේ ඉඳලා උඩට යන කල්ම තියෙනවා පිළිවෙලක්. ඒ ඔක්කොම ටික උකේ අන්තර්ගතයි. කුසල් සිතක් පහළ වෙනකොට ගරු කිරීම වශයෙන් අරමුණු කරන අරමුණු. ඒක නිසා මේකෙදි දැනගන්න ඕන කුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස්ස උපනිස්සේ පච්චේන පච්චය කුසල ධර්මයක් තවත් කුසල ධර්මයකට පහළ වීමට බලවත් ආරම්මන උපනිස්සේ බලවත් ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන විදිය කියන්නේ ඔන්න ඔය විදියට. ඉතින් මේක මෙන්න මේ විදිහට අපි තේරුම් ගනිමු. ඒ තමයි ආරමුණක් කොහොමද බලවත් උපනිෂ්ඨපතියෙන් පත්ති වෙන්නේ හැබැයි මේකේ මම මේ පින්වතුන්ට කියලා දෙන්නේ ඔය ආරම්මන කතාව විතරයි හේතුව අනිත් ටික ඇඳගත්තොත් මේ පින්වතුන්ට ටිකක් ඒක ග්‍රහණය කරගන්නට අමාරු වෙයි කියලා මගේ හිතක් තියෙන නිසා මේකේ තව තියෙනවා අර මේ අනන්තර ප්‍රත්‍යයයි ඊළඟට ප්‍රකෘති උපනිෂ්ක්‍රීය ප්‍රත්‍යය කියන එක. ගොඩාක් අපිට තියෙනවා මේ විස්තර කතන කරන්න. අපි ඊළඟට බලමු මේ ඇත්තටම බැලුවම කුසලයක් උපනිශ්‍රී ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නේ බලවත් උපකාරක ප්‍රත්‍ය භාවයක් හැටියට අරමුණක් හැටියට ඉන්නේ කුසලයට විතරද? නෑ. තව චිත්ත විචයක් තිබෙනවා කුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිෂේ පච්චේන පච්චයෝ කියලා. ඒ කියන්නේ කුසල ධර්මය අකුසල ධර්මයන් පහළ වෙන්නත් මේ බලවත් හේතුවක් වේ ප්‍රත්‍යක් වෙනවා. බලවත් උපකාර ප්‍රත්‍යක් වේ බලවත් උපනිෂේ ප්‍රත්‍යක් වෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ ආරමුණු උපනිෂේ භාවය කොහොමද එන්නේ කියලා අපි බලමු. දැන් මම මේ වෙනකොට කියවනේ කොහොමද කුසල් වලට බලපාන්නේ කියලා. අනිත් අතට අපි සිද්ධ වෙනවා මෙහෙම පෘථග්ජනයන්ට දානං දත්වා සීලං සමාදිත්වා උපෝසත කම්මං කත්තා. ඕක තේරෙනවනේ. දන් දීලා සිල් සමාදන් වල උපෝසත කර්මයක් කරලා තං ගරුංකත්වා අස්සාදේති අභිනන්දති. ඒ සීලය, ඒ දානය, ඒ දාන සිත, ඒ සිල් සමාදන් වෙනකොට පහළ වෙච්ච සිත පොහොයට ඒ සමාදන් වෙනකොට පහළ වෙච්ච හිත ට ලෝභ කරනවා. මෙතන ඉඳලා අනේ මං කරගත්ත දේ හරි වටිනවා. පුදුම සන්තෝෂයක් අනේ හොඳයි තව තව මේක වැඩෙන්න ඕනේ වැඩෙන්න ඕනේ. ඒ හිත හරියට ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා ඒක පිළිබඳව හරියට මේ ටිකක් ලෝභ හිතනවා. එහෙම ලෝභ හිතනකොට පහළ වෙන්නේ මොකද්ද? ලෝභ සිතෙන්නේ. ලෝභ සිත කියලා කියන්නේ ආස්වාදනය කරනවා කියලා කියන්නේ අභිනන්දනය කරනවා කියලා කියන්නේ අකුසල සිත. මේ අකුසල සිත මෙතන පහළ වෙන්න ආරම්මන භාවයෙන් ආරම්මන බලවත් අරමුණක් හැටියට ඉදිරිපත් තුනේ මොකද්ද? ආන්නර කියනා වූ දාණය, ඒ දීපු සීලය, ඒ දී කරපු පෝසතේ. ඔය එකක්. අනිත් එක තමයි තං ගරුංකත්වා අස්සාදේති අධිනන්දති ඒ විතරක් නෙවෙයි. ඒකේ ඇලෙනවා තං ගරුංකත්වා රාගු උප්පද්දති. මේ ඇලීම බලවත් බැඳී නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි. දික්ඛිය උපදිනවා කියන්නේ. මගේ පින මගේ කුසල් සිත මම පිනක් කරා මං කුසලයක් කරා මේ මගේ සිත හරී බලවත් කියලා ඒක මම ආයනය කරනවා ඒක දෘෂ්ටියක් කරගන්නවා ඒකේ දෘෂ්ටියෙන් දෘෂ්ටිය කියලා කියන්නේ මේ තමයි මේ තමයි සියලු සම්පත් දෙන තැන කියලා කර්මය කර්මමත් කර්මය කර්ම ඵලය මත පිහිටන්නේ නැතුව ඒක දෘෂ්ටියෙන් බාර ගන්නවා. ආන්නේ එතකොට දෘෂ්ටිය කියලා කියන්නේ අකුසල සිතක් ඒ අකුසල සිතට ඒ දෘෂ්ටිසහගත අකුසල සිතට අරමුණු වෙන්නේ අන්න අර දානයයි සීලයයි උපෝසතයයි. හැබැයි මේකෙන් හරි පරිස්සම් වෙන්න ඕන මේ කාලේ. මේ කෑල්ල විතරක් අරගෙන හයිලයිට් කරලා මේ කෑල්ල විතරක් අරගෙන කෙනෙකුට මේ සියලු දෙනාම අනිත් පැත්ත හරවන්න පුළුවන් සියලු දෙනාම අනිත් පැත්තට පුළුවන් දෘෂ්ටිගත කරන්න පුළුවන් බලන්න මේක තියෙනවානේ දානේ දීලා සීල් රැකලා උපෝසත කර්මය කරලා ඒවා ගරු කරලා ආසාදනය කරලා අකුසල් සිත් පහළ වෙනවා නේද කියලා කෙනෙකුට ධර්මයේ දන්නේ නැති වැඩි හයියක් නැති ආත්ම ශක්තියක් නැති හිතන්ට බලයක් නැති කෙනෙකුට ඕක කියපු ගමන් සාදු සාදු කියලා ඒ මිත්‍යා කතාව සාදු සාදු කියලා ඒ මහා පාපී කතාව හිසමුදුනේ පිළිගන්නවා. ඒක නිසා මේ කාලේ හොඳට තේරුම් ගන්න ඕනේ මේක කුසලයටත් උපනිශ්‍රේ වෙනවා අකුසලයටත් උපනිශ්‍රේ වෙනවා. ඒක පහළ වෙන විදිය දිහායි බලන්න ඕන වෙන්නේ. අනිත් එක පුබ්බී සුචින්නානි ගරුම් කත්තා අස්සාදේති අබිනන්දති. ඒ වෙලා කරපු පින හොඳ දේවල් ලොකුවට ලොකුවට හිත හිතා හිත හිතා මගේ වැඩ මං කරපු දේවල් කියලා අර ආස්වාදනය කරනවා ඒ වගේම ඒවා ගරු කරලා හිතනවා දෘෂ්ටි උපදිනවා ඒ වගේම තමයි එතකොට රාගය වැඩෙනවා දෘෂ්ටි වැඩෙනවා බැඳීම හැදෙනවා ඒ අකුසල සිත් ඒ වගේම තමයි ආත්ම දෘෂ්ටි වෘත්ත උකට දාන ඥාන උත්තරීත්වා ඥාන උත්තරීත්වා ඥානං ගරුම්කත්වා අස්සාදීති අභිනන්දති. ධානයකින් එළියට ඇවිල්ලා අනේ මගේ ධානසිත. අනේ මගේ ධානය කියලා හරියට ඒකට ඇදී යනවා ආශා කරනවා. ඒක මෙනෙහි කිරීම හොඳයි. හැබැයි ආශා කිරීම රාගය උපදවා ගැනීම, ලෝභ කිරීම මගේ ධානය සිත කියලා දෘෂ්ටියෙන් ගැනීම අකුසල් සිත් පහළ ඔය විදිහට මේ අකුසලයට ආරම්මන ප්‍රත්‍යයෙන් මේක මේ ආරම්මන ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ උපනිස්සරේ අරමුණක් ඇතුළු උපනිස්සරේ භාවයෙන් ඉස්සරහට එනවා. මතු වෙනවා. ඊළඟට තවත් තියෙනවා මේ ඔය අරමුණ හැටියට උට මේ ඒකට විස්තර කරන්නේ උප ප්‍රകൃතිය ගැන දැන් ඔය තමන්ට සද්ධාවන්ත හිතක් පහළ වුණාම ඒ සද්ධාවන්ත හිත අනේ මගේ සද්ධාව කොච්චර වටිනවද කියලා නිකන් එහෙම ග්‍රහණය කරගන්න එකක් තියෙන එක ගොඩක් කියන්නේ ඔය ප්‍රകൃතිය පිළිබඳව කියන කොටයි. නමුත් එහෙම ඇති වෙනවා. දැන් තව එකක් තමයි ප්‍රත්‍යඥයා තමයි ඕවා ගොඩාක්ම මේ එහෙම බැඳීමෙන් ඇලීමෙන් යන්නේ. හැබැයි ඔය ආර්යයන් වහන්සේලා මේ සෝවාන් වෙච්ච එක්කෙනා දාන දෙනවනේ. සෝවාන් වෙච්ච එක්කෙනා දාන දෙනකොට අනේ මගේ ඒ සිත කියලා එහෙම දෘෂ්ටි වශයෙන් ගන්නෑ. ඒ ආර්ය ඵලවලට අනුකූලව ඒකේ බෙදීම් තියෙනවා. ඒක නිසා එතනදී විශේෂයෙන්ම කතා කරන්නේ මේ කියන්නා වූ කෘතඥයන්ගේ හිත් පිළිබඳවයි. උපනිෂ්ක්‍රි ප්‍රත්‍ය කියලා කියන හරියින් විශාල පරාසයක් තියෙන එක. අපි තවත් මේ උපන මේ චිත්ත වීතියක් පිළිබඳව එහෙම නැත්නම් වීති විග්‍රහයක් බලමු. කුසලෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස උපනිෂේ පච්චේන පච්චය. කුසල ධර්මය අව්‍යාකෘත ධර්මවලටත් මහා බලවත් උපනිෂේ පත්‍යක් වෙනවා. ආරම්මණයක් වශයෙන්. මොකද්ද මේ අව්‍යාකෘතය කියලා කියන්නේ? අව්‍යාකෘත ධර්ම තිබෙනවා මෙහෙම. එකක් තමයි මේ රූපයට කියනවා අව්‍යාකෘතය කියලා. ඒක එකක්. අනිත් එක තමයි කුසලයක විපාකයට කියනවා අව්‍යාකෘතය කියලා. කුසලයට අව්‍යාකෘතය කියලා කියන්නේ කුසලේ විපාකයට. ක්‍රියාසිට වලට කියනවා අව්‍යාකෘතය කියලා. නිර්වාණයට කියනවා අව්‍යාකෘතය කියලා. ඉතින් මේවා පහළ වෙන්න අව්‍යාකත සිත් අව්‍යාකත සිත් පහළ වෙන අව්‍යාකත සිත් පහළ වෙන්න කුසල ධර්ම බලපාන්නේ කොහොමද උපනිෂදේ පත්‍යේ මේ විදිහට වෙනවා රහතන් වහන්සේලා අරහා මග්ගා වුට්ඨහිත්වා මග්ගං ගරුම් කත්තා පච්චවෙක්කති රහතන් වහන්සේලා මාර්ගයෙන් රහත් මාර්ගයේ නැගිට්ටන් පස්සේ රහත් මාර්ගයේ එතකොට රහත් වෙලානේ මාර්ගයෙන් එළියට එනකොට දැන් රහතන් වහන්සේ රහත් වුණා ඉවරයි දැන් රහතන් වහන්සේට පහළ වෙන්නේ ක්‍රියාසිත. ආය කුසාසිත පහළ වෙන්නේ නැහැ. මේ ක්‍රියාසිත වලින් රහතන් වහන්සේගේ මාර්ග පිළිබඳව උන්වහන්සේ ආපු ඒ රහත් භාගන මාර්ග සිත් පිළිබඳව ආපහු හැරි බලනවා. ඒ කියන්නේ මම දැන් 30කට කලින් හරි ඊයේ හරි රහතන් වහන්සේ හිතනවා ඊයේ හරි තේරෙට කලින් හරි රහත් වුණානේ. ඒ රහත් වෙච්ච ඒ හිතේ මෙන්න මෙහෙම ස්වභාවයක් මේක දැනුනේ නිවන අහුවනේ මෙහෙමයි කියලා පස්සේ වෙලාවක මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට දැන් මේ පස්සේ පහළ වෙන සිත් මාර්ග සිත් නෙවෙයිනේ. ඒවා රහතන් වහන්සේට පහළ වෙන ක්‍රියාසිත්නේ. ඒවා කුසල් වෙන්නෙත් නෑ. අකුසල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විපාක දීම ශක්තියක් නැහැ නේවට. එතකොට ඒ ක්‍රියා කියන අව්‍යාකෘත සිත් පහළ වෙන්නේ අර මාර්ගය කියන එක අරමුණු කරගෙන. ඒක නිසා මාර්ගසිත රහතන් වහන්සේගේ මාර්ගසිත මේ අව්‍යාකෘත ක්‍රියාසිත වලට පහළ වෙන්න ආරම්මන ප්‍රතිභාවෙන් පත්‍ය වෙනවා. ආරම්මන උපනිෂ්ඨේ ප්‍රතිභාවෙන් පත්‍ය වෙනවා. ඔය රහතන් වහන්සේගේ හිතේ තියෙනා වූ ස්වභාවය. දැන් අපි කිව්වා කරුණු තුනක්. ඒ තමයි කුසල ධර්මයක් කොහොමද ආරම්මන උපනිශ්‍රේ ස්වභාවයෙන් කුසලයකට උපකාර වෙන්නේ කුසල ධර්මයක් කොහොමද ආරම්මන උපනිශ්‍රේ ස්වභාවයෙන් අකුසලයකට බලපාන්නේ කොහොමද ආරම්මන උපනිෂේ ස්වභාවයෙන් කුසලයක් අව්‍යාකෘතක බලපාන්නේ කියලා අපි දැන් ස්ථාන තුනක චිත්ත වේචී කාණ්ඩයක් කිව්වා. දැන් අපි යනවා කොහොමද අකුසලයක් අනිත් පැත්ත හැරෙන්නේ කියලා. අකුසලෝ ධම්මෝ අකුසලස්ස ධම්මස්ස උපනිෂේ පච්චේන පච්චය. අකුසල ධර්ම ලෝභසිත, ද්වේෂසිත, මෝහසිත. මේ අකුසල ධර්මයෝ අකුසල සිත් තවත් අකුසල සිත් වලට මහ බලවත් උපනිෂේ ස්වභාවයෙන් අරමුණු වෙනවා ආරම්භන උපනිෂේ ස්වභාවයෙන් ඉදිරිපත් වෙනවා මෙහෙම තියෙන්නේ. රාගා ගරුංකත්වා අස්සාදීති. අබිනාදති. රාගය ගරු කරලා ආස්වාදනය කරනවා. අභිනන්දනය කරනවා. රාගය හොඳ දෙයක් ලොකු දෙයක් හැටියට ආස්වාදනය කරනවා අභිනන්දනය කරනවා ඒක ගැන ඇලෙනවා එතකොට මේ ඉස්සර වෙලා පහළ වෙච්ච රාගසිත පස්සේ පස්සේ හිත හිත ආරමුණු කරනවා. ඒ හිත සංගරුම්කත්වා රාග උප්පජ්ජති. ඒ හිතම අල්ලගෙන පරණ රාග හිතක් අල්ලගෙන ලෝභ හිතක් අල්ලගෙන මේ පස්සෙත් පහළ වෙනවා. ඒකට ලෝභය. ඒකට ගැළපෙන දෘෂ්ටිය. ආන්න ඒ විදිහට ඇලෙනකොට පස්සේ පහළ වෙන්නේ අර සිත්මයි. ඒක නිසා එතනදි කියනවා අකුසලය මුල් කරගෙන අකුසලය පහළ වෙනවා ඒකට ආරම්මන උපකාරක භාවයෙන් බලවත් උපනිශ්‍රේෂ භාවයෙන් මේ අකුසලයේ තියෙන එක බලපානවා කියන. තවත් එකක් තියෙනවා. දැන් ඔය මාන්නය හැදෙනවා. දැන් අපි හිතමු ප්‍රායෝගිකව ගත්තම ප්‍රායෝගිකව ගත්තම කෙනෙකුට තරහක් එනවා. තරහක් ඇවිල්ලා බනිනවා. හොඳට බැනලා බැනලා බැනලා පස්සේ ඒක මම කිව්වේ ඍජුව කතා කරා. මම එයාට හොඳට කිව්වා. මම එයාට හොඳට බැන්නා. මේ විදිහට ඒ බැනපු විදිහ, ඒ කියපු දේවල් ගැන හොඳට තව තව හරියට අගේ කර කර අගේ කර කර හිතීලි පහල කරනවා. එතකොට වෙන්නේ මොකද? මාන්නේ වැඩෙනවා, දෘෂ්ටිය වැඩෙනවා, අහංකාරකම වැඩෙනවා, උද්දච්චකම වැඩෙනවා. ඒ ඔක්කොම අකුසල. ඒවා ඒවා පහල වෙන්නේ බලවත් උපනිෂදේ ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන්නේ මොකද්ද? ආරම්භ ප්‍රත්‍යයෙන් ප්‍රති වෙන්නේ අර අකුසල්මයි. ඔය විදිහට තමයි මේ අපි අකුසල ධර්මයක් අකුසල ධර්මයකට ආරම්මණකත්වයෙන් පත් වෙන හැටි තේරුම් ගනි. අනිත් එක තමයි අනිත් එක තමයි තව තියෙනවාද ප්‍රාණඝාතයක් කරනවා. ප්‍රාණඝාතය කරලා ඊට පස්සේ ඒ ප්‍රාණඝාතයේ කරපු අකුසල සිත පිළිබඳව මම මෙහෙමයි කරේ කියලා පස්සේ අරක ගොඩාක් ලෝභ කර කර ලෝභ කර කර ඒකේ තිබෙන හැඩය කරපු විදිය මාන්න කර කර දෘෂ්ටියෙන් අරගෙන ඒක පිළිබඳව අරමුණු කරනවා. එතකොට මෙතන අකුසල් සිත් පහළ වෙන්න අර කලාවෝ අකුසලය මහා බලවත් විදියට උපනිෂදේ ප්‍රත්‍යයෙන් තත්ත්වෙ. ඔය හොරකම් කිරීම, වරද වැහැසිරීම, බොරු කීම ආදී ඔය අකුසල ධර්මයන් සෑම දෙයකටම ඔය යෙදෙන්නේ ওই විදිහටයි. ඊළඟට දැන් ඔය එකක්. තවත් අපි එකක් බලමු. අකුසලයක් කොහොමද කුසලයකට ආරම්මන උපක ආරම්මන උපනිෂ්ඨකත්වයෙන් ප්‍රත්‍ය වෙන්නේ. අකුසලෝ ධම්මෝ කුසලස්ස ධම්මස් උපනිෂේපච්චේන පච්චය. අකුසල ධර්මය කුසල ධර්මයකට මේ බලපානවා ආරම්මන ප්‍රත්‍යයෙන්. දැන් ඒක තමයි අපි කළ යුතු වන්නේ බොහෝ සෙයින්. පුතජන භාවයෙන් නැයි අකුසල් සිතක් පහළ වුණාම ඒ අකුසල් සිත දිහා මානසිකාර්යය පවත්වනවා, මානසිකාර්යය කරනවා. ඒ මානසිකාර්යය කරනකොට ඒක දැනගන්නවා මේක අකුසල් සිතක්. මේක අකුසලයක්. මේකේ වරදක් තියෙන්නේ. මේකේ පාපයක් තිබෙන්නේ. ඒකෙ තිබේ ඒ අකුසල් සිත ඇතුළේ තිබෙනා වූ ඒ සයි චෛතසික ධර්ම හරි හිතේ ස්වභාවය හරි මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට කුසාසිත පහළ ඒ කුසාසිතක් අකුසාසිතක් පහළ වුණා කියලා දැනගන්න. මානසිතක් පහළ වුණා. ඉස්සරලා මානසිතක් පහළ වුණා කියලා දැනගන්න. උදේ මට මේ වගේ තරහක් ගියා. ඒක තරහසිතක් ඒක හොඳ නැති එකක් කියලා ඒ මෙනෙහි කරනවා. ඒ වගේම ඒ තරහ වෙ තිබෙන ස්වභාවය මෙතන ඉඳලා ඒක අගේ කරන්නේ ඒකේ තියෙන වරද ඒකේ තියෙන කටුකත්වය ඒකේ තියෙන දරුණු ස්වභාවය මෙතන ළමනේ කරනවා. එතකොට ඇති වෙන්නේ කුසසෙ. කුසම් ධර්මයක් පහළ වෙනවා. ඊළඟට දැන් ඔය තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ දක්වනවා මෙහෙම. කාමච්ඡන්දයක් පහළ වුණා නම් කාමච්ඡන්දේ දකිනවා. ඒ කාමච්ඡන්දේ කාමච්ඡන්දයක් හේ කියලා හඳුනා ගන්නවා. එතකොට අකුසල ධර්මය මුල් කරගෙන ඒක බලන මෙනෙහි කරන කුසල ධර්මයක් මතුවෙනවා. අකුසලෝ ධම්මෝ අකුසලස් ධම්මස්ස උපනිෂේ පස්යෙන් පස්ති වෙන්නේ ওই දෙකයි. දැන් මම මේ පින්වතුන්ට මේ අකුසල ධර්මයක් කුසල ධර්මයට බලපාන විදිය ඔන්න කියලා දුන්නා. ඊළඟට කියවෙනවා මේ අකුසල ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස උපනිෂේ පච්චේන පච්ච අකුසල ධර්මයක් කොහොමද මේ ස්වභාවයෙන්ම අව්‍යාකෘත ධර්මයකට උපකාර කියන්නේ උපනිෂේ භාවයෙන් ඉදිරිපත් වෙන්නේ ඒකත් අපි බලමු ඒක වෙන විදිය මෙහෙමයි ඒක හැබැයි කියන්නේ අර මේ පින්වතුන් දැනගෙන ඇති දැනගෙන තියෙනවා කියලා කියලා මේ අර සිත් පෙලක් යනවනේ. චිත්ත වීතියක් යනවනේ. අපි යමක් දකිනකොට සිත් පෙලක් යනවා. යමක් අහනකොට සිත් පෙලක් යනවා. ක්‍රියාත්මක වෙන. ඉතින් අපිට ඕක දැනෙන්නේ නැහැ ඇත්තටම ඒක ඇතුළත ක්‍රියාත්මක වෙන චිත්ත නියාමයට අනුව වැඩ කරන එකක් ඒක නැතුව අපි දන්නේ මේ චිත්ත වීති ගියා කියලාවත් ඊළඟට දැන් මේ චිත්ත වීති වලින් තමයි මේවා අහන්නේ දකින්නේ බලන්නේ ඕවා ඒ වෙලාවට අපිට තේරෙන්නේ නැතිනේ නැහැ නමුත් අපි ඒ වෙලාවට සිතා බැහැගෙන බලන්නේ රසෙමිදින්නේ අරමුණයි ඒ අරමුණ රස විඳිනවා අරමුණට බැස ගන්නවා අරමුණේ ඉන්නවා. ඒ වෙලාවට යන්නේ ඇතුළේදී අර රස විඳින චිත්ත වීති. ඒකේ තියෙනවා මේ ජවන් පීඩය කියලා එකක්. යමකට අපි ලෝභ කරනකොට ඒ ලෝභ කරන්නේ ලෝභ කරන්නේ ජවන් සිත් වලින්. ඒවත් ඒ ජවන් ගතිය තමයි අකුසසිත වැඩ කරන්නේ. ඒ ජවන් සිත් ඉවර වුණාට පස්සේ ජවන් සිත් හතක් ගිහිල්ලා කෙලවර පහළ වෙනවා මේ තව ඒ ජවන් සිත් වලට සමාන සිතක් හෝ දෙකක්. ඒවා ජවන් සිත් නෙවෙයි. ජවන් සිත් වගේ හැඩක් තිබෙන ඒවා විපාක සිත් જાතියක්. ඒවට කියන තදාරම්මන කියලා. ඒ සදාරම්මන සිත අර අකුසල සිතක් පහළනාට පස්සේ පහළ නිසා ඒකේ මේ ඒතන ඇති වෙන්නේ අනන්තර භාවයෙන් හැබැයි එතන තිබෙනවා මේ උපනිශ්‍රේ වෙනවා බලවත්ම බලවත් බලවත්ම උපනිශ්‍රේ ස්වභාවයක් ඒකේ තියෙනවා ඔය එකක් තේරුම් ගන්න. අනිත් එක තමයි මෙහෙම. අකුසල කර්මයක් කරන් පස්සේ ඒක විපාකයක් තියෙනවනේ. විපාකයේ තියෙන කොටස් ඒක එනවා විපාකේ එනකොට විපාකයේ කියලා කියන්නේ අව්‍යාකෘතයක් අව්‍යාකෘතයට අර බලපාන. ඉස්සෙල්ලා කරපු දේ. තව එකක් තිබෙනවා අභ්‍යාකතු ධම්මෝ අභ්‍යාපතස්ස ධම්මස්ස උපනිෂේ පච්චේන පච්චේ කියලා. කොහොමද අව්‍යාකෘත කුසල නොවන අකුසල නොවන ධර්මයක් අව්‍යාකෘතයකට බලපාන්නේ? උපනිෂේප ස්වභාවයෙන් එන්නේ කොහොමද? අපි ගමු රහත් භාවයට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් දානි වළඳලා පොඩි විවේකයක් ඉඳලා උන්වහන්සේ රහත් ඵල සමාපත්තිය. රහත් ඵල සමාපත්තියට සමවදිනාන් පස්සේ ඒක ඇවිල්ලා විපාකයක්. ඒ විපාක සිත උන්වහන්සේ රහත් ඵල සිත මේ පස්සේ මෙනෙහි කරනවා. මම දැන් ඉස්සර වෙලා ඵලසිතට සමාපත් සමවැදිලා හිටියා. නිවන් ආරමුණු කරගෙන හිටියා. එහෙම මෙනෙහි කරනකොට උන්වහන්සේ රහතන් වහන්සේගේ හිතේ පහළ වෙන්නේ ක්‍රියාසිත කොටසක්. ඒ ක්‍රියාසිතුත් ඇවිල්ලා අව්‍යාකෘතයි ඵලසිත කියන එකත් ඇවිල්ලා විපාක වශයෙන් අව්‍යාකෘතයි අරමුණු වෙන්නා වූ දෙයක් නිර්වාණ ධාතුවත් අව්‍යාකෘතයි. ඒ අව්‍යාකෘත ධර්මය මෙනෙහි කරනකොට අර මේ අව්‍යාකෘත ධර්මය මෙනෙහි කරනකොට ක්‍රියාසිතුත් අව්‍යාකෘතයි ඒක නිසා කියනවා අභ්‍යාකතෝ ධම්මෝ අභ්‍යාකතස්ස ධම්මස්ස උපනිෂේ පච්චයෙන් පච්චය කියලා. දැන් මෙන්න මේ ටික තමයි මම අද මේ පින්වතුන්ට මේ මේ වෙලාවේ මතක් කරගන්න. එතකොට කියලා දුන්නා ආරම්මන උපනිශ්‍රය ස්වභාවය යටතේ කුසලයේ කොහොමද කුසලයකට බලපාන්නේ කුසලයක් කොහොමද අකුසලයකට ආරම්මන උපනිශ්‍රේ ස්වභාවයෙන් බලපාන්නේ කුසලයක් කොහොමද අව්‍යාකෘතයට උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් බලපාන්නේ අකුසලයේ කොහොමද මේ කාරණාවට බලපාන්නේ කියලා මම දැන් මේ වෙලාවේදී මේ පින්වතුන්ට සාමාන්‍ය තීරණ ස්වභාවයකින් බොහොම සරල කරලා ටිකක් අර ගොඩාක් මහා විස්තර කතනයකට යන්නේ නැතුව මේ උපනිශ්‍රේ පත්‍තියේ පින්තූරය උපනිශ්‍රේ පත්‍තියේ තිබෙන සැබෑ ස්වභාවය තේරුම් ගන්නට මේ ආරම්මන උපනිශ්‍රයේ ඉදිරිපත් කරන කියලා අපි හිතනවා මේ සිංහසුන්ට යාන්තරම් වැටහීමක් මේ තුලින් ගන්න ඇති කියලා. එන්න ඇති කියලා. ධර්මය මේ ඇත්ත වශයෙන්ම මේ තව එකක් කියන්න ඕනේ. මේ අභිධර්මයේ මේ වගේ තැන් බලනකොට හරියට මේ උපනිශ්‍රේ ප්‍රත්‍ය ආදි දේවල් බලනකොට මෙහෙම එකක් තියෙනවා. මිනිස්සේ බත් කනකොට එයා බත් පිඩු ගානට අපි හිතමු ගණන් කරගෙන කනවයි කියලා. බත් පිඩු පහක් කනවා. බත් පිඩු පහක් කියලා ගුවන් පස්සේ ඒක තියෙන්නේ බත්තට සහ හරි ශාසයකින් සැදුම්ගත් ආහාර පින්ඩයක්. එතකොට මේ ප්‍රත්‍යාණය ගත්තොත් එහෙම හරියට පිඩු ගණන් කිරීමක් නෙවෙයි බත් ඇට ගණන් කිරීමක් වගේ. සහ ඒක ඇතුලේ තිබෙනා වූ අන්තර්ගත වෙච්ච පුංචි වෙනත් වෙනත් ද්‍රව්‍ය ඒවා මෙනෙහි කිරීමක් වගේ කොහොමද ඒක එකිනෙකට බලපාන්නේ කියලා ආන්න ඒ වගේ සියුම් තැනක් තමයි මේ හොයන්නේ බලන්නේ. ඇත්තට අපි මේ ගොඩාක් බන අහනවා. මෙනෙහි කරනවා. මේ බන අහන කෙනා ආත්මයක් නෙවෙයි. ජීවයක් නෙවෙයි. මේ චිත්ත චෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරී ස්වභාවයක්. අද මේ පින්වතුන් මේ ස්ථානයේ toy ඉන්න ඉන්න තැන්වලට ආවේ ආත්මයක් හැටියට නෙවෙයි. පුද්ගලයෙක් හැටියට නෙවෙයි. ජීවයක් හැටියට නෙවෙයි. ආවේ Tamange හිතේ ඡන්දේ කියන කුසල චෛතසිකයක් ඉදිරිපත් වෙලා ඒකෙන් තමයි වීරිය ඉදිරිපත් වෙලා ඔය රූපස්කන්ධය ඇතුව පංචස්කන්ධයම ගෙනල්ලා තැන් තැන්වල වාඩි කෙරෙව්වේ ඔය ਵਿਚාරය විතක්කය ਵਿਚාරේ ඡන්දය වීරිය ඔය වගේ චෛතසික රාශියක් එක්ක හැදිච්ච සිත් වලින් ඒක නිසා මේ සිත් ඇවිල්ලා ඒ වගේ දේවල් එහෙත් මෙහෙත් හරවන අසුරවන බල ධර්ම මිසක ඕවා ආත්ම සත්‍ය ජීව නෙවෙයි. ඉතින් වෙලා තියෙන්නේ මේවා එක පොදියට තැන් තැන්වල හිටවල රංචු රංචු එකිනෙකාට උදව් උපකාර මේ විවිධ ස්වરૂපයේ බල තියෙන ධර්ම ගුලි ගුලි කුටි කුටි අර බත් පිටක් වගේ ඒක පහළ වෙනවා. ඉතින් මේ එහෙම නැතුව මෙතන බන අහන එක්කෙනෙක්වත් බන කියන එක්කෙනෙක්වත් මතුවෙන්නේ නැහැ පහළ වෙන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ හොයාගන්න බෑ. ඉතින් මේ කාරණය තේරුම් ගන්නට හරියට මේ විස්තර කතනයක් එක්ක යන අවිධර්ම විග්‍රහය හරියට උදව් වෙන උපකාරය. ආත්ම සංඥාව නැසන්ට හරි අමාරුයි. ආත්ම සංඥාව නසන්ට අමාරුයි. ඒ ඒක සමහර අය හරි තදේට කිඳා බහැලා. තදේට කිඳා බහැලා තියෙනවා. ඒ කිඳා බහැලා තියෙන්නේ මානසිකාරය නැති නිසා. ඒක නිසා මේ මේ මානසිකාරය කරගෙන යනකොට හැම කෙනාටම මේ ධර්මයෙන් මේ කියනා අකුසල ධර්මයන්ගෙන් මිදලා අර අව්‍යාකෘතය කියනා වූ පරම ශාන්ත වූ නිර්වාණයට සපස් වෙන්න පුළුවන්. ඒ නිසා අද මේ කියලා දීපු ධර්ම කොටාසේ හැම දිනාටම උපකාරයක් හේතුවක් ඒ වගේම උපනිශ්‍රේ ස්වභාවයෙන් පිහිටවීමක් වේවා හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවෙනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ප්‍රමාණසින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මහිතක වහන්සේ සඳහන් කරා වහන්සේ පැයක පමණ කාලයක් තමයි අද තියෙන්නේ කියලා. දැන් මේ පැය කාලේ ඉක්මනින් තියෙන ස්වාමීන් වහන්සේ වහන්සේ කොහොමද හිතන්නේ? සම්බන්ධ වෙන විදිහක් තියෙනවද තවත් විනාඩි කිහිපයක් හෝ නැත්නම් අනිත් දවසේ අපි ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරනවා සාකච්ඡා එක ප්‍රශ්නයක් අහන්න. කවුරුත් අහන්න දෙයක මම ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්න තුනක් තියෙනවා මම එකක් අහන්න ස්වාමීන් වහන්සේ. ඒ අර කලින් අපි කතා කරා මේ ඉතල ධර්මයක් අපි මේ පහළ වෙනකොට ඒක මේ කුසල ධම්ම කියන්නේ අභ්‍යකට ධම්මස්ස කියන එක කතා කරලා කුසල ධම්ම අභ්‍යකට ධම්මස උපනිෂද පච්චේන පච්චෝ කියනකොට අරහම් මග්ගහුත්ව කියන්නේ ඒක කියන්නේ රහතන් වහන්සේ නමක් තමන්ගේ මාර්ග කියන්නේ කරු කරන ධර්ම හැටියට විතරයි එකක් මේකක් තියෙන්නේ. එතකොට සාමාන්‍ය වෙන කුසල් කියන්නේ රහතන් වහන්සේලා ඒකට පල්ලහැ කුසල් කරු කරන්නේ කරු කරලා සලකන්නේ නැද්ද කියන ප්‍රශ්නේ තමා මතුනේ. ඒකත් එක්කම තමයි අර ප්‍රශ්නෙත් මතුනේ. දැන් සාමාන්‍යයෙන් අර පළවෙනි එකේ කිව්ව දානය සීල එහෙම මේ රැකලා ඒක ආයේ මේ ඒක මේ මේවට මේ මේ ඒ නිසා රාගය උපදිනවා කියන එක. එතකොට හැබැයි මේ චිත්ත වීතියෙම අකුසල උපදිනවා කියන්නේ කුසල නිසා අකුසල ආරම්භන ප්‍රශ්නේ කුසල නිසා අකුසලයක් උපදින අවස්ථාවේදී ඒ වීතියේදී අර සෙක්කා කියන කොටසේ ඒ සේක පුද්ගලයෝ ඒ මාර්ග කියන්නේ ගෝචර වූ හරි මාර්ග හිත හරි ඒක අරඹලා මේ අකුසල් උපදන්නේ නැහැ කියන උපදනවා කියන වීතියක් තිබෙන්නේ නැහැ. හැබැයි උත්සජන ඒ වීදි සේරම තිබ්බා. දානයක් දීලා සීලය කියන්නේ ධානයක් කියන්නේ දන් දීලා සීල රැකලා මේ ධානයක් දක්වා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ධානයක් වුණත් අකුසල් උපදවන්න හේතු වෙලා තියෙන දායකේ කුසලය. හැබැයි අර මේ මේ සෙක්කා කියන තැනදී එහෙම අර ඒ ඒ සිත කියන්නේ ගෝතබු හිත හරි මාර්ග මේ මාර්ගෙ හිත හරි ඒක අරන් බලලා අකුසල් රස වෙන එකක් ගැන සඳහන් වෙලා නැහැ සම්මත. ඒ මොකද්ද ඒකට විශේෂ හේතුවක් තියෙනවා සේවන්ත. ඒකට හේතුව මහත්තයා මේ සීක කියන තැන සීක පුජ්‍යලයෝ මේ කතාවේ දෙන්නේ සඳහන් කරන සීක පුජ්‍යලයෝ ඉන්න මේ තුන් දෙනෙක් ඒ තමයි සෝවාන් සකදාගාමි අනාගාමි කියලා දක්වනවා මෙතන කතාවේ තියෙන දෙන්නයි මේ ඒ සෝවාන් වෙනකොට ඒ සෝවාන් වෙන උන වෙන උන සෝවාන් උනා වූ ඒ ආර්යයන් වහන්සේගේ හිතේ සක්කාය දිට්ඨිය ගිය නිසා විචිකිච්ඡාව ගිය නිසා අර සීලබ්බත පරාමාසය කියන එක ගිය නිසා අර දික්තිගත කරන එක තේ යන්නේ ඊළඟට ඔය සකදාගාමි අනාගාමි කියන සේක පුජ්‍යලයන් දෙන්නක් මේ පිනක් කරාන් පස්සේ මේක මං හොඳට කරගත්ත පිනක් කියලා මම ආයනය කළ දුක්තියෙන් ගන්නෑ. ඒ වගේම තමයි මේ අර මගේ මේ පින මේ කුසලය මමයි කරගත්තේ කියලා ඒ தത്വයටපත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒක හේතුවක ධර්මයක් හැටියට උන්වහන්සේලා දකිනවා ඒක නිසා ඒ කුසල් සිත කියන එක ආරම්භණයේ හැටියට ගන්න. ඒ කුසල් සිත දානේ දීලා ඒක ආස්වාදනය කරන්නේ නැහැ. හැබැයි අර බාහිර දේවල් බාහිර දේවල් සාමාන්‍යයෙන් අර සෝවාන් වෙච්ච එක්කෙනා දැන් බාහිර ලෝකේ වස්තු මේ ඔය රූපයකට ඇලුම් කරනවා ඒ වගේ දේවල් තියෙනවනේ. ඒවා ඇවිල්ලා මේ දානන් දත්වා ඒ ඒකේ යන එකක් නෙවෙයි. ඒ වගේ දේවල් ඇලි ආරම්භන භාවයෙන් උනාට මෙතනදී එක්ක අර ඉස්සර වෙලා තිබිච්ච මේ ඉස්සර වෙලා තිබිච්ච හිත අරමුණු කරගෙන ඒ ශේකයන් වහන්සේලාට අර මාන්නය ඊට පස්සේ ඒව ආරමුණු කරගෙන දෘෂ්ටිය, ඒව ආරමුණු කරගෙන තරහාවල් ඒව ඇති වෙන්නේ. ඒක නිසා තමයි එතන චිත්ත විද්‍යාවේදී ඒ ටික අත්හැරලා තියෙන්නේ. ඒ බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ තව පොඩ්ඩකින් මේ Skype එකත් disconnect වෙනවා කියලා තිබුණා. ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් අපි ඔබ වහන්සේට සවන් දෙසු සුවිනින් අනන්ත අප්‍රමාණ වාරයක් පුණ්‍යාමෝදනා කරන අපි මේ දහම් දැනුම ගෙන දෙනවට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපේ පින්වත් හැම දිනාටම සනසිල්ලක් යාවතක් වේවා අද දවසෙත් අපි මේ කාලය වෙන් කරගෙන මේ ධර්මයේ සාකච්ඡා කරන්නට ඉදිරිපත් වුණේ අපේ පෙර පිනක් නිසා, පෙර පුණ්‍ය බලයක් නිසා, ශක්තියක් නිසා, කල්යාණ මිත්‍ර ආශ්‍ර සම්පatti නිසා. ඉතින් අද පින්වත් ලලිත් දලුවත් මහත්මයා මේ කොටස්කාරයෙක් ඒ මහත්මයාටත් ඒ පෞදු සෑමදෙනාටම ජයන්ත මහත්මයා ඉදිරිපත් වෙලා බොහෝම කරුණාවෙන් සම්බන්ධීකරණ කටයුතු thank you